දැන් මෙතා ප්‍රඥා චේතනහම් භික්කවේ කම්මං වදාමි මේක ලියා තියෙනවා ධම්මං වදාමි කියන්නේ වචනය මට පේන හැටියට චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතනාව සිතිවිල්ල එකක් දැකලා මේ අහන්නේ දැන් මේකම ඉතින්ලම මුලදීත් විග්‍රහ කරලා දුන්නා හිතක් තනනවා නම් ඒ හිත තනන්නා වූ යම්කිසි ආකාරයේ හිතේ හටගන්නා වූ කොටසක් තියෙනවා හිත සමග යෙදෙන කොටසක්. හිත හේවත් දැනීම සහිතව දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවය ඇත්ත නැත්තක් නෙමෙයි මොනවා හරි අපි හදාගත්ත ක්‍රමයට අනුව ඇහැට පේනේවා දැනෙනවා. කන්ට ඇහෙනේවා යම්කිසි ක්‍රමවේදයකින් දැනෙනවා. මේ රූපයක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක්, මේ රසයක්, මේ ස්පර්ශයක් මේ ආදි වශයෙන් දැනෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ දැනෙන ස්වභාවයේ හෙවත් ඒ හිත ගොඩනගලා දෙනවා යම්කිසි ආකාරයෙන් ඒ හිතත් සමගම යෙදෙන එක්තරා ගති ලක්ෂණයකින් නාම ගතියකින් ඒ ගති ලක්ෂණ වලටයි චෛතසික කියන්නේ මේ චේතනාව කියන්නේ අන්නේ හිත ගොඩනගන්නා වූ ගති ලක්ෂණය ඒ සිටිවිල්ල කියලා කියන්නේ ඒ හිත ගොඩනගුවාට පස්සේ ඒ ගොඩනගෙන හිත යම් බලාපොරොත්තුවක් ඇති කරවනවා. ඒ බලාපොරොත්තුව තියෙන තාකල් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට හෝ ඒ බලාපොරොත්තුව අනුව කටයුතු කරගන්න හිතනවා කියනවා කරනවා සිතවිලි නගන්නේ අන්න එතකොට ඉතින් සිතවිල්ල චේතනාව නෙමෙයි චේතනාවෙන් කියලා මොකද්ද හිතක් ගොඩ නැගුවා දැන් උපමාවක් කියන්න විග්‍රහ කරලා දැන් පොසොන් පෝය එනකොට කෙනෙකුට හිතෙනවා ඉස්සෙල්ලා අහගලා තිබිච්ච දැනුවත් වෙලා තිබිච්ච කාරණාත් මුල් කරගෙන සද්ධාාවක් භක්තියකුත් තියෙනවනම් යන්න ඕනේ පොසොන් පෝයට අනුරාධපුරේ මිහින්තලේ දැන් මේ සිටිවිල්ලක් එන්නේ මුල් වුණා ඉස්සෙල්ලා හිතක් ගොඩ නැගුණා මොකද මොකද හිත අනුරාධපුරේ යන්න ඕනේ පොයේ කියන හිත ඒ හිත ගොඩ නැගිලා තියුණාම දැන් ඕක ස්ථිර වෙලා හිටනවා හිත. ඒ හිත තියෙන තාක්කල් මොකද කරන්නේ? අනුරාධපුරේ ගමනට අවශ්‍ය දේවල් ගැන හිතනවා. ඒ ගමනට අවශ්‍ය කරන යම් දෙයක් ඇද්ද ඒ ගැන කතා කරනවා. ඒ ගමන යාමට අවශ්‍ය කරනා වූ විවිධ කටයුතු සඳහා ක්‍රියා ක්‍රියා කරනවා. අන්න සිතවිලි ක්‍රියාවලන් කියන්නේ මේ තුන හිත නෙමෙයි හිත නිසා හටගන්නවා. එතන හිත මොකද්ද? පොසොන් පොයට අනුරාධපුරේ යන්න. ඒකේ තව එකක් නැහැ. අදහසක් ආවා. මේ ආපු අදහස මුල් කරගෙන තමයි හිතවිලි ක්‍රියාවදන් ඊට අනුකූලව එහි බලාපොරොත්තු වෙ ඉන්න තාකල් ඒ කරනවා. කොහොම කරගෙන යනකොට තව දවසයි තියෙන්නේ යන්න. දැන් ලහි ලහියේ සූදානම් වෙනවා. රජයෙන් ඇඳින් නීතිය දාලා ගෙයින් දොට්ට වහින්න බෑ හෙට ඉඳලා කියලා ආරංචියක් එනවා. රාජ්‍ය නියෝගයක්. දැන් මොකද වෙන්නේ? ඒතිකම විනාශ වෙලා නැති නැති දෙයක් සිද්ධ වුණා හර හිතට. සහරි වැඩි. දැන් හිට අනුරාධපුරේ යන්න බෑනේ. අන්න ඒ ගමන කැන්සල් කළා හිත කැන්සල් කළා. හේතුවක් ඇති වෙලා. දැන් අනුරාධපුර යන්න යම් තරමක් හිතුවා නම් එයින් නැවතුණා. අනුරාධපුර ගමන ගැන යන්න යමක් කිව්වා නම් ඒක ඉවරයි. කරව වැඩ පිළ ඔකම නතර කළා දැන්. දැන් හිත සහ හිතෙන් කරන ඒවා ඔහොම තෝරා ගන්න. ඒ වගේ ලෝක සත්‍යයට යම් කියා අරමුණු නිසා විදපු ආස්වාද නිසා බහැගත විවිධ දෘෂ්ටි නිසා ඒවා මුල් කරගෙන ඒ තුලින් ගොඩ නැගෙන අහම හිත්. සමහරවල් රාගයේ මුල් කරගත් එකක් වෙන්න පුළුවන්. එහෙම නොත් ඒ හිතට කියනවා රාග හිත. ද්වේෂයේ මුල් කරගත් එකක් වෙන්න පුළුවන්. එහෙම නොත් ඒකට කියනවා ද්වේෂ හිත. මෝහයේ මුල් කරගත් එකක් වෙන්න පුළුවන්. ඒකට කියනවා මෝහ හිත. කම්මැලිකම නිසා වෙච්ච එකක් වෙන්න පුළුවන්. ඒක ඇකුළුම් හිත. එහෙමත් එනවා. එහෙනම් අර විදිහට ඇති වෙන්නා වූ ස්වභාවයක් ඒ අකුළු හිත් දෙකක් තියෙනවා. එකක් තමයි අධෛර්ය හිත. අධෛර්ය වෙනවා ක්‍රියා කරන්න. තව එකක් තියෙනවා කම්මැලිකමට ඇකිලලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට හිත විවිධාකාරයෙන් එන්න පටන් ගන්නවා. ඒ හිත ආපුහම ඒ හිතට අනුකූලව ඒ දේ හොඳ නම් යහවත් නම් යහපත් දේ ඉෂ්ට කරගන්න ඕනේ. ඒ ඇති කරගත හිත අයහපත කරන්න අනුට හිඟි හිංසාවක් කරන ඒක ඉෂ්ට කරගන්න ඒක එතකන් වෙනකන් හරි. ඒ මුල් කරගෙන හිතන්න කියන්න කරන්න පුරුදු වෙනවා. ඒවා හිතවිලි ක්‍රියාවද. ඒවා නෙමෙයි හිත කියන්නේ. අන්න හිත තමයි මුලින් කිව්වේ. ඉතින් මෙන්න මෙයාගේ පහළ වෙන හිත තමයි 89කට වෙන් කරලා තියෙන්නේ. හිත 89ක් කිව්වේ. සිතවිලි වෙන් කරන්න ගියොත් එහෙම ලියන්න පොත් ඉඩ මදි ලෝකේ ඉඩ මදි. අප්‍රමාණ ওই සිත් 89ක් මුල් කරගෙන සිටිවිලි අප්‍රමාණව ගොඩනගිනවා ඒවට අනුකූලව. ඒ ගොඩනැගෙන සිටිවිලිත් යම් කිසි රටා 52කට අනුවයි එන්නේ. ඒකට කියවා චෛතසික 52යි කිය. අන්න පරමාර්ථ ධර්ම ටික. ඒ පරමාර්ථ මූලික ධර්ම මුල් කරගෙන අතු බෙදීම් කෙලවරක් නැහැ. ඒව අප්‍රමාණ වෙන්නේ ඒකයි. නිකෝ සිත් එනකොට සිත් දැනගන්න ඕන විදිහට සිත්වල ස්වභාවය. සිතවිල්ල කියන්නේ ඒ හිතක් හටගත්තාම ඒ හිතත් නිසා සිතවිලි ක්‍රියා කතා ඇති වෙනවා හිත අනුකූලව. තා මේ ප්‍රඥාගේ කියනවා මට අයිති නැති පාරේ වැටි ඇති දෙයක් අහුලා ගැනීමට හිතුවොත් සිතවිල්ල නිසා කර්මයක් ඵලයක් සිදු වෙනවාද කියලා යහන්නේ. පාරේ වැටලා තියෙන දෙයක් තියෙනවා නම් ඒකේ අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද කියන එක ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනේ. වැටිදේට හිමි අයිතිකාරයෙක් නැත්නම් ඒක පස්සෙලා යන්න දිර්ලා යන්න වැටෙන දෙයක් මිසක් ඒකේ අයිතිකාරයෙක් නැහැ කවුරු හරි එක්ක අහුලා ගනි. අහිමි වස්තුවක්. ඒකේ හිමිකාරයා සම්බන්ධයක් නැහැ. ඒක වැටෙනට පස්සේ. අන්න ඒ වස්තුවට කියනවා පාංශු කුල වස්තු. තිබුණාන් දිරකරලා පස්සෙලා යන අයිතිකාරයෙක් නැහැ. කවුරු හරි ගත්තොත් ඉතින් ගත්ත මිනිහා එකේ වැඩක් ගන්නවා. ඊයාගේ පාරේ වැටලා තිබිච්ච දෙයක් නම් කොහේ හරි මග වැටිලා තිබිච්ච දෙයක් නම් ඒ වැටිච්ච අයිතිකාරයත් නැත්නම් පේන හරියකවත් හොයලා බලලා එහෙමත් නැත්නම් ඒක ගැනීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බොහොම ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕන. වැටලා තිබිච්ච පළියට ගන්න ගියාම ලෝක සමතේ නිවැරදිකාරී වුණාට වැරද්දට කොටු වෙන තැන් තියෙනවා. සමහරලාට කෙනෙක්ගේ තිබෙන වස්තුවක් වැටුණට පස්සේ ඔහුගේ අහිතියෙන් ඒක අහිමි වෙනවා. ඒ වුණාට කාගේ හරි ඩෙන්ටිටි කාඩ් එකක් වැහලා තියෙනවා. ඒ ඩෙන්ටිටි කාඩ් එකේ ලෝකේ නීතියක් තියෙනවා. මම වැහලා තිබිලා අහුලා ගත්තා කියලා ඒක වේරෙන්න බෑ. ඒ මොකද අනුන්ගේක් අහුලා ගත්තේ? ඒ අනුන්ගේ කියන ප්‍රශ්නේ එතන ඉක්ම ගියේ නෑ. අර හැඳුනුම්පතට. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධියක් තියෙනවා එක්තරා හොරු කණ්ඩායමක් රජුරුවන්ගේ භාණ්ඩාගාරේ විදලා එහිදි විච මසුරන් අරගෙන යනකොට මසුරන් පොදියක් වැහුණා පාරයි දැන් එක්තරා මිනිස්සෙක් කොතනින් යන්න එනවා බුදුරන් වහන්සේ මේ සිද්ධිය දැක්කා දැන් මේ මිනිසයා මේක අහුලා ගන්නවා හැබැයි මේ රාජ භාණ්ඩාගාරයේ කඩලා හිටන් ගිනිනකොට වැටිච්ච එකක් මේක දැන් රාජපෘතේ හොයාගෙන යනකොට මේක අහුවෙනවා. මේ මිනිස්යාට අපරාධය අහක යන දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා. නිවැරද්දේ විඳින්න සිද්ධ වෙනවා. ඒක දැකලා උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද සර්පයා දුටුවේයිද? දුටුවේයි ස්වාමීනි කියලා උන්වහන්සේත් වඩිනවා. අර මිනිසයා කොහෙද සර්පයා ඉන්නේ කියලා වටපිට බලනකොට සත්ත මේ මසුලම් පොදිය දැකලා අහුලා ගන්නවා. ඔයලාගේ රාජපුරුෂය හොයාගෙන එනකොට දැක්කා මේ මිනිහා අතේ මේ මසුලම් පොදිය තියෙනවා. රාජ භාණ්ඩාගාරයේ මසුලම් බව දැකලා රාජපුරුෂය ඔහු අල්ලගෙන ගෙනිච්චා. මසුලම් හොරා භාණ්ඩාගාරේ කඩපු හොරා කියලා. අර අහිංසක මිනිසයා කොටු වුණා. රජතුමාගේ නඩුවත් විසඳලා හිටන් හිතකසා දමන්න නියම කළා අර මිනිසයාගේ. බේරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අන්තිමට මොකද කරන්නේ? ආනන්දේ සර්පයා දුටුවේද ආනන්දේ සර්පයා දුටුවේද කිය කී නිච්ච නැතුව මේ කියෝ කියෝ යනවා අර මරණාසන්න ගිනිනකොට. මේ ආනන්ද හාමුදුරුවන්ගේ නම කියන ඇහිලා මොකද එතනත් ඒ කාලෙත් බෞද්ධ පිරිස ඉන්නවා. මේ පිරිසවල මේ ආනන්ද හාමුදුරුවන්ගේ නම කියලා මේ කතා කරපු ක්‍රමේ බුදුරන් වහන්සේගේ කතා ක්‍රමයක්. ආනන්දේ කියලා කවදාවත් ආනන්ද හඳුරන අනික් කෙනෙක් කතා කරන්නේ නැහනේ. මේක මොකක් හරි අමුත්තක් තියෙනවා මේක රජුරන්ට ඉතලා කියලා එමු මම මරන්න ඉතලා කියන. රජුරන්ට කිව්ව මේ කාරණේ කිව්වා. අර මිනිස්සුන් හෙවම් බෝ ඇයි එහෙම කියන්නේ? ස්වාමීනි බුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක යනකොට ආනන්දේ සරපයා දුටු වෙයිද කියලා උන්වහන්සේ කියලා මම ඕක බලන්න ගියා. සරපයා බලන්න ගියාම රත්තරන් පොඩි දිලා මං අහුලා ගත්තේ ඒකයි. ඉතින් මට මේක සර්පියෙක් කියලා කිව්වට තේරුන්නේ නැහැ ඒ වෙලාවේ. දැන් මට මේ මරණය ආවට පස්සේ තමයි මේකේ තියෙන සර්පයාගේ ස්වභාවය දැක්කේ. සර්පයාන කෑවනම් ඒත් මරණේ. ඒ වගේ මේ මසුරම්පොදී සර්පයෙක් වාගේ කියලා කිවින එක දැක්ක නැහැ මං ඉතින් ඒකම කිව්වේ කියලා කිව්වා. බුදුරන් වහන්සේගෙන් මේ කාරණේ අහලා දැනගෙන අර මනුස්සයා නිදහස් කළා. දැන් ඒ නිසා මේ වැටලා තියෙන දේ වුණාට ලෝක සම්මතියක අහගෙන වස්තුවක් අයිතිකාරයෙක් නැති වස්තුවක් බව දැනගත්තාම අපි ඒක ගත්තට හිමිකාරයෙක් ඉන්න බව දන්නවනම් ඔහුට දෙන චේතනාවක් නැත්නම් ඔහුට දෙන අදහසක් මුල් කරගෙන නම් ගත්තේ. ඒ හිත ගොඩ නැගිනකොටම ගොඩ නැගුණේ පාප හිතක් සම්බන්ධ වෙලා නෙමෙයි. අයිතිකාරයා හිටියෝ පරිසං කළා ඔහුට දෙනවා. අයිතිකාරයෙන් නොහිටියොත් මම ගන්නවා කියන අදහස ඉන්නා. එතන කිසිම පාපයක් සම්බන්ධයක් නැහැ. කර්මයක් සිද්ධ වුණා. කර්මය කියන්නේ කාය කර්මය. චේතනාව නිසා තමයි කර්මය සිද්ධ වෙන්නේ. චේතනාවෙන් තමයි හිත ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ලෝභ දේශ මොහෝ අලෝභ දේශ මොහෝ දෙක සමගයි පින්පව් දෙක ලනුකලව ඒක සංඛාරයක් බවට පත් වෙන්නේ. එහෙනම් අபிසංකාරයක් වෙන්නේ. ඉතින් අபிසංකාරයි චේතනා නිසා හටගන්න කර්මයි වෙන් කරලා විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ.